ආර්ථික ලැයිස්තුව පත් කළා වගේ විපක්ෂ නායකතුමන් පත් කළා වගේ දැනුම් නොදී සර්වපාක්ෂික සමුළු නොකදෑවියයි අපි ජනාධිපතිතුමයන් බලාපොරොත්තු වෙනවා මේ ජාතික අර්බුදයට ජාතියක් විදිහට සමගිව මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ සර්වපාක්ෂික සමුළුවේදී අදහස් දැක්වීමට අපි බලාපොරොත්තු වෙනවා